සමාධිමත් සිතක සන්තුෂ්තිය සැහැල්ලුව සැනසෙල්ල සහ සාමය සහිත සුබ සැඳෑවක් සැමටම කල්යාණ මිත්‍රවරුනි නිවෙන සිත මාසික ආධ්‍යාත්මික අටවෙනි හෝරාවටයි ඔබ අප මෙසේ සැබෙන්නේ මේ සතිපතා කෙරෙන නිවෙන සිට ආධ්‍යාත්මික වෑයම එහි කිසියම් ප්‍රගතියක් කිසියම් ජයග්‍රහණයක් සාමාර්ථයක් අප කවුරුත් යම් තාක් දුරකට අත් දකිනවා අත් විඳිනවා ලබනවා භුක්ති විඳිනවා නිවෙන සිත සිතෙහි ස්වභාවයන් දෙකක් ඇවිල්ලෙන පිච්චෙන ගිනිගන්න දැවෙන දැවෙන පසු තැවෙන සිතයි සිසිල්වන සිසිල් වූ නිවෙන නිවි සැනහෙන හිතයි. සමහර විට අපේ අත්දකින්නවා ඇතුලෙන් අපි පිච්චෙන බව, දාලා පිච්චිලා යන බව. සමහර විට අපිට හිතෙනවා අපිට ප්‍රශ්නයක් නැහැ, හොඳින් ඉන්නේ කියලා. නමුත් ඇතුලෙන් ලොකු ගිනි ගොඩවල් රාශියක් ඇවිලෙනවා. අපිව බය කරනවා, අපව රස්ත කරනවා. ඒ හැම ගින්නක්ම අපි හිතුවට අපි හොඳින් ඉන්නේ කියා. රෝග නැමැති ගින්න ඈතින් ඇවිදීගෙන එනවා. දැන් මේ මොහොතේ අපි නිවිලා හිටියට හොඳින් හිටියට හෙම්බිරිස්සාවක් ඇස්සක් නැතිව හිටියට රෝග ඉන්න ඈතින් ඇවිලීගෙන එනවා. ඉතින් ඒ ගැන හිතෙනකොට එකපාරට දාලා පිච්චිලා යන්න පිළිවන්. හිතනකොට. ඉතින් මහලු වීමේ ගින්න මරණයේ ගින්න මේ හැම ගින්නක්ම බොහොම වේගයෙන් අප කරා ඇවිලෙමින් එනවා. දහමේ සඳහන් වෙනවා මේ හරියට මේ ගිනි කන්දක් පිපුරුනහම එහි ලාව මොනතරම් වේගෙන්ද කඳු පාමුලට ඇදහැලෙන්නේ උණු ලාව. මේ කඳු පාමුලේ ඉන්න කෙනෙක් කුට බේරිලා යන්න අමාරුයි. ගිනි කන්ද පුපුරන කල්ම කඳු පාමුලට වෙලා දී කියමින් නටමින් වයමින් විනෝද වෙමින් මත් වෙලා හිටියොත් ඔය හැම දෙයකින්ම කොයි මොහොතක හරි මේ ගිනි කන්ද පුපුරා ගිය විට පුපුරා ගිනි දළු ගිනි දිය ලෝදිය ලාවා මුදුනින් පහළට වේගයෙන් ගලාගෙන එන සැලල්හි අර කඳු පාමුල ජීවිතයේ සැනකෙල්ලියක් කරගෙන සිටි කෙනෙකුට බේරෙන්නට අමාරුයි. ඒ වෙලාවේ දුවලා බේරෙන්න බෑ. මොකද අපේ වේගයට වැඩිය ඒ ලෝදියේ වේගය වැඩි. ඒ වෙතට ගිහිල්ලා සටන් කරලා දිනන්නටත් බෑ. ඉදිරියට ගිහිල්ලා එන්න එපා කියලා බාධකයක් දාලා නවත්තන්නටත් බෑ. එතකොට ප්‍රමාද වැඩි. ඉතින් ඒ නිසා තමයි ඒ බඳු ගිනි තවන ඇවිලි නැති මෙකල්දී අපි කවුරුත් නිවෙන්නට අපේ ජීවිතය, අපේ ආධ්‍යාත්මය, අපේ සංසාරය නිවාස කරන්නට විහිදෙන්නට ඕනේ. ඇවිලෙන්නට කලින්. ඉතින් ඒ ඈතින් එන ලෙඩ රෝග ගින්න, මහලු වියේ ගින්න, මරණයේ ගින්න හැබැයි මෑතින් ආවේගවල ගින්නේ, සිතිවිලි වල, කෙලෙස් ගින්නේ අපි කවුරුත් ඇවිලෙනවා අපි හිතුවේ නැති වුණාට යාන්තම් ලිපේ ගින්දරට සුලංගිල්ල කිට්ටු වෙනකොට මොනතරම් ධනවද ඊයින් බේරෙන්න අපි මොනතරම් ආරක්ෂක විධිවිධාන පාවිච්චි කරනවද ඊට වඩා සියදහස් ගුණයක පිලිස්සීමක් දැවීමක් විනාශයක් මේ අභ්‍යන්තර ගින්නෙන් සිදු කරනවා. ඉතින් ඒ නිසායි මේ නිවෙන සිතට තිබෙන ප්‍රයෝජනය වැදගත්කම ආනිසංසය ප්‍රතිඵලය. සිතක් නිවා ගන්නට බොහෝ ක්‍රම ඇති එයින් අපි කවුරුත් දන්න අප කවුරුත් හඳුනන අප කවුරුත් විශ්වාසය ලබා තිබෙන බෞද්ධ ක්‍රමවේදයේ තමා භාවනාව. භාවනාව ඍජුවම මේ ආධ්‍යාත්මික ගින්න නිවීමට දායක වෙනවා. එම නිසා භාවනාව ඉටු කරන්නේ ගිනි නිවන කාර්යයයි. ලෝකේ පළවෙනි ගිනි නිවන හමුදාව හැදුවේ බුදුරජාණන් වහන්සේ. ගිනි නිවන හමුදාව. ඉතින් අවුරුදු 2600කට පස්සේ අපි කොහෙන් හරි ගෑවිලා හරි ඒ හමුදාවේ ගිනි නිවන බටේක් වෙන්ට ලැබීම එක පැත්තකින් ලොකු වාසනාවක් අනිත් පැත්තෙන් විනා කල්යාණ මිත්‍රවරුනි මේ සිත හැම විටම මේ ගින්නේ හඬින් ඉරි ඉතිරි ගොස් තිබෙන්නේ. දැන් ගින්නක් ඇවිලෙන්නේ බුරබුරා. අපි හිතන මේ බුරන්නේ බල්ලෝ, මුවෝ වගේ සත්තු පමණයි කියා ඔය දිවල්ලු. වෘක්කයෝ හැබැයි ඉවල් හූ කියනවා. හැබැයි මේ ගින්නක් බුරනවා. ඒ නිසායි බුර බුරා නගින ගින්නක් කියන්නේ. නිහඬව නෙමෙයි ගින්න ඇවිදෙන්නේ. මේ හිතේ ඇතුලේ ඇවිලෙන ගින්නේ හඬ තමා අපිට භාවනාවේදී ඇහෙන්නේ. කුරුල්ලන්ගේ හඬ කන් දෙකට ඇහෙනවා. ඔරලෝසුවේ ටික් ටික් නාදය දෙසවනට ඇහෙනවා. ඒ සියල්ල පරයා ඒ සියල්ල නිහඬ වුණත් අර සිතිවිලි සහ හැඟීම් වල ගින්නේ හඬ භාවනාවේදී රැව් පිළිරව් දෙනවා දෝංකාර දෙනවා වෙන කිසිවක් නොඇතුණත් ඒ අභ්‍යන්තර ഘോഷාව ඇහෙනවා බාහිරේ නිහඬ වුණු තරමට අභ්‍යන්තර ഘോഷාව ප්‍රකට වෙනවා ප්‍රබල වෙනවා කුඩා දරුවෙකු අප දන්නවා බොහෝ විට අඬනවා අඬන්නේ හේතු දෙකකට යමක් එක්කෝ ඕන වෙලා එහෙම නැත්නම් එපා වෙලා ඕනෑ වුණත් අඬනවා එපා වුණත් අඬනවා ඔය හේතු දෙකකින් තොරව දරුවෙක් අඬන්නේ බොහොම කලාතුරකින් අඬන්නේ නෑ තරම් ඉල්ලලා දඬනවා එපා කියලා දඬනවා. ඉතින් මේ තමයි නොදරුවෙකුගේ හැටි. ඉතින් අපි කැමති නෑ දරුවෙක් කඳනවට සහ හැමදේම ඉල්ලනවට ඊළඟට ඕන නැති දේ ඉල්ලනවට අපි කැමතිත් නෑ. දරුවෙකුට අවශ්‍ය දේ එපා කියනවට අපි කැමතිත් නෑ. ගුණවත් දෙයක් දෙනකොට හොඳ දෙයක් දෙනකොට දරුවා එපා කියලා අපි බලෙන් දෙන්න හදනකොට අඬනවට කැමතිත් නැහැ. අනවශ්‍ය දේ ඉල්ලලා කැමර දෙනවට කැමතිත් නැහැ. ඉතින් අපි කැමති වුණත් අකමැති වුණත් දරුවෝ එහෙම තමයි. අඬනවා. ඉල්ලලත් අඬනවා එපා කියලාත් අඬනවා. මේ ළමා ගතිය. ඉතින් මේක මහා කරච්චලයක්. දරුවන් ඉන්න හැමදෙනාම දරුවන් සිටි හැමදෙනාම ඒ වගේම දරුවන් සමග ජීවත් වුණු හැමදෙනාම මේ අත්දැකීම ලබා සිටිනවා. මා කරච්චලයක්. කෙලවරක් නැහැ. ඉල්ලීමේ කෙලවරකුත් නැහැ. ප්‍රතික්ෂේප කිරීමේ කෙලවරකුත් නැහැ. ඊළඟට කතා කරන්න පුළුවන් වුණු දවසේ ඉඳලා ප්‍රශ්න ඇසීමේ ඉවරෙකුත් නෑ දරුවන්. මනෝවිද්‍යාව පැත්තෙන් ඒ බොහොම හොඳ දෙයක් විදිහට විස්තර කරනවා දරුවෙකුට ප්‍රශ්නයක් අහන්න. සිටීම හොඳයි. ප්‍රශ්න අහන්න දරුවන් කොළඹවන්නට ඕනේ, උනන්දු කරවන්නට ඕනේ. නොසලකා හරින්න එපා දරුවෙක් ප්‍රශ්නයක් අහුවාම. පුළුවන් තරම් සත්‍යයට සමීප පිළිතුරක් දෙන්න මේ ඔක්කොම ඇත්ත. හැබැයි මේ ඉවරයක් නෑ. දරුවන් සමග සිටින විට මුලින් මේ විනෝදයක් වුණාට පස්සේ මහා ඉසර දෙයක් වෙන තරමට අහනවා අහනවා අහනවා ඒවට උත්තරයක් දුන්නාම ඒ පිළිතුරේ තියෙන එක ඇලපිල්ලක් අල්ලගෙන තව ප්‍රශ්නයක් අහනවා ඒ ඇලපිල්ලේ ප්‍රශ්නෙට දෙන උත්තරේ පාපිල්ල අල්ලගෙන ආය ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඉවරයක් නෑ. මහා තන්දොස් ක්‍රියාවක්. දැන් කල්යාණ මිත්‍රවරුනි මේ තමා ළමයේගේ ස්වභාවය බොළඳපවේ ස්වභාවය හැබැයි වැඩෙන විට වැඩෙන විට වැඩෙන විට අර ඉල්ලලා ඇඳීමයි එපා කියලා ඇඳීමයි කැමරදී අඩු වෙනවා. නැති වෙන්නේ අඩු වෙලා යනවා. හැබැයි සාමූහිකව එකතුන වෙලාවක අර තනිවම නෙකිරුවත් සාමූහිකව ඕන එකක් කියලා ආයේ කෑ ගහන්න පුළුවන්. ඒ සාමූහික වුණු තැන අර යටපත්ත තිබෙන බොළඳ ගති මතුවලා එනවා. කොහොම හරි භාවනාවේදී මේ බොළඳ ගති හොඳට පේන්න පටන් මේ හිත මොන තරම් දේ ඕනෑ කියා කෑ ගහනවා. මට අර දේ ඕන, මේ දේ ඕන, අර දේ නැතුව බෑ. මෙයා නැතුව බෑ. හොඳට බලන් හිටියොත් ඔය අපි සිතිවිලි එනවා කියා හිත දුවනවා කියා සිදුවන දේ වැඩි හරියක් තියෙන්නේ මේ ඕනෑ කියන හිතයි එපා කියන හිතයි. එක්ක ඕනේ කියනවා යමක් නැතිනම් එපා කියනවා. නැති දෙයක් ඕනේ කියනවා තියෙන දෙයක් එපා කියනවා. මේ එපා කියන්නේ තියෙන දේවල්. නැති දේවල් එපා කියන්නේ ඕනේ කියන්නේ නැති දේවල්. තියෙන දේවල් ඕනේ කියන්නේ නැහැ. ඊළඟට එපා කියන්නේ කලින් ඕනේ කියපු දේවල්. මීට කලින් දවසක ඕනේ කියා බිම පෙරලිලා අඬලා කොහොම හරි වදෙන් පොරෙන් ලං කරගෙන සමීප කරගෙන ඒ දේ නැතුව ජීවත් වෙන්න බෑ කියා මැරෙන්න ගිය දෙයක් තමයි දවසක අනේ එපා කියලා විසික් කරන්න හදන්නේ කෑ ගහන්නේ මට එපා කියලා. දැන් මේ විදිහට කල්යාණ මිත්‍රේනි මේ ඕනෑ කියන හිතයි එපා කියන හිතයි මේ උද්ඝෝෂණයේ ഘോഷාව අරි ප්‍රබලව භාවනා විදිය හෙනවා. ඇහුම්කන් දුන්නත් ඇහෙනවා ඇහුම්කන් නොදුන්නත් ඇහෙනවා. මේ හැම හඬක්ම පරයා අභිබවා. හුස්මේ හඬ, කුරුල්ලන්ගේ හඬ, මේ හැම හඬක්ම අභිබවා ඕනේ එපා ඕනේ එපා ඉතින් එක්කෝ ඒ වෙලාවට ඕන එපාදී නැත්නම් පහුවදාට ඕන එපාදී නැතිනම් කවදා හරි ඕන එපා වෙන දේවල් ලැයිස්තුවක් භාවනාවේදී හරියට උද්ඝෝෂණයක සතම් පාට කියනවා වගේ කියනවා. භාවනාවේදී පමණක් නොවේ, කල්යාණ මිත්‍රවරුනි හැම විටම හිත මෙහෙමයි. හැබැයි මේ සිතේ සිත නැමැති උද්ඝෝෂකයාගේ ඒ සතන් පාට මෙපමණ හඬින් ඇහෙන්නේ සාමාන්‍ය වෙලාවට. ඇහෙන්නේ භාවනාවේ. මොකද භාවනාවේදී අපි සම්පූර්ණයෙන්ම ඉන්නේ අපේ හිතත් එක්ක ඉන්න හදන්නේ. ඉතින් ඒ වෙලාවට අපි අපේ දරුවෙක් එක්ක ඉන්න විට ඒ දරුවාගේ හඬ තමයි ඇහෙන්නේ. වැඩට ගියාම දරුවාගේ හඬ ඇහෙන්නේ නැහනේ. බස් එකේදී ඇහෙන්නේත් නැහැ. ආපහු ගෙදර ආවහම තමයි දරුවාගේ කතා බහ ඇඬියාව ඇහෙන්නේ. ඒ විට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේ ගෙයින් එළියේ ඉන්න එක මොන තරම් ඔළුවට සහනයක්ද කියලා. භාවනාවේදී අපි අපේ ගෙදරට එනවා. අපි අපේ නිවහනට ගොඩ වෙනවා. නිවහනට ගොඩ වුණාම මේ Taman නැමැති නිවහනේහි සිටින මනස නැමැති ලදරුවා. මනස නැමැති බිලිඳාගේ ඇඳියාව ඇහෙන්න පටන් ගන්නවා. අපි කැමති ඒ බිලිඳා අපේ දරුවා hina වෙවි ඉන්නවා බලන්න අහන්න. හැබැයි hinaවේ නින්නාදය hinaවේ ඒ මිහිරි නාදය වෙනුවට වැඩිපුරම අහන්න සිදු වෙන්නේ ඇලියාව තමයි. මේ භාවනාව දමලා ගහන්න හිතෙනවා. බොහෝ දෙනෙකුට දමලක් ගහනවා. කල්‍යාණ මිත්‍රවරුනි මේ ඕනෑ එපා කියන සතන් පාට අඬ නගමින් ප්‍රකාශ කරන මනසට ඇහුම්කන් නොදී ඒ මනස නොසලකා හැර භාවනාවේ ප්‍රගතියක් අත්දකින්නට ලැබෙන්නේ නැහැ. මගහැරලා යන්න ක්‍රමයක් නැහැ. රවට්ටන්න බෑ. කවුරු රැවට්ටුවත් හිත රවට්ටන්න බෑ. හැබැයි උපක්‍රමශීලී වෙන්න පුළුවන්. ඒ තමයි භාවනාවේදී කරන්නේ. ඔය කමඨහන් භාවනා ක්‍රම කියලා කියන්නේ වෙන මොනවත් නෙමෙයි උපක්‍රමශීලීව ඒ හැම භාවනා ක්‍රමයකින්ම සිදු වෙන්නේ උපක්‍රමශීලීව මේ අඬන දරුවා නලවා ගැනීමක් විශේෂයෙන් සමත භාවනාව. සමත භාවනාවේදී කරන්නේ මේ අඬන දරුවා නලවන. බොරු පොරොන්දු දීලා නෙවෙයි. හඳෙන් හඳමාම කිරිගෙනල්ලා දෙනවා. එහෙම සුරංගනා කතා කියා නොවේ. උපක්‍රම භාවිතා කරලා. ඉතින් මේ කල්යාණ මිත්‍රවරුනි මේට ඇහුම්කන් දෙන්න මේ හිතේ ഘോഷාවට ඇහුම්කන් දෙන්න අපි මුල ඉඳලම පැහැදිලි කරමින් ඉන්නේ ඒ කාරණය ඇහුම්කන් දෙන්න හොඳට අහගෙන ඉන්න සාව දහනව අහගෙන ඉන්න සිතිවිල්ලක් එන විට හිත කියන විට යමක් ඕනේ එපා බෑ කියන්නේ නැතුව බෑ බෑ මට බෑ ඔබට මේවා අවශ්‍ය නැහැ එහෙම කියන්නේ නැතුව එබඳු නිෂේධනාත්මක ප්‍රතිචාර දක්වන්නේ නැතිව අහගෙන ඉන්න ආදරණීය අම්මා කෙනෙක් දරුවෙකුගේ ඉල්ලීමකට උන්කම් දෙනවා හැබැයි ඉල්ලන හැම එකක්ම දෙන්නේ නැහැ හැබැයි අහගෙන ඉන්නවා අහගෙන ඉන්නවා යන්නේ ආදරණීය හුම්කන් දීම භාවනාවේදී අවශ්‍යයි. කැත්තට පොල්ල වගේ භාවනා කරන්න බෑ. හිතත් එක්ක කැත්තට පොල්ල වගේ භාවනා කරන්න නම් බෑ. ඊළඟට මේ අර ප්‍රශ්න අහන දරුවා හැමදේම දරුවට ප්‍රශ්නයක්. මොනවද දරුවෙකුට ප්‍රශ්නයක් නොවන්නේ? හැම දෙයක්ම දරුවෙකුට ප්‍රශ්නයක්. ඉතින් කෙලවරක් නැති ප්‍රශ්න අහනවා. කෙලවරක් නැති විමසීම් කරනවා. මේවට උත්තර අවශ්‍ය නැහැ. උත්තර අපි දන්නේ නැහැ. උත්තර දෙන්න ඕනෙත් නැහැ. බොරු උත්තර දීලා රවට්ටන්න අවශ්‍යත් නැහැ. හැබැයි මේ විමසන සිත කුතුහලයෙන් පිරුණු හිත අපිට මුණ ගැහෙනවා භාවනාවේදී අර ඕනෑ එපා කියන හිත නැලවෙනකොට ඒ හිත තමයි උඩින්ම කෑ ගහන්නේ ඕනෑ එපා හිත ඒ හිත නැලවෙන විට ඒ හිත ටික ටික නිහඬවන විට අන්න ඊළඟට කුතුහලයෙන් පිරුණු හිත ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. සමහරට භාවනාව ගැන වෙන්නත් පුළුවන්. විවිධ වූ ප්‍රශ්න අහනවා. විවිධ වූ ප්‍රශ්න නගනවා, විමසනවා. හැම එකක්ම ප්‍රශ්නයක් කරගන්නවා. ඉතින් අවාසනාවකට අපි මේ හැම දෙයකම උත්තර දෙන්න හදනවා. හැබැයි දරුවෙක් එක්ක නම් ඒ ක්‍රමේ සාර්ථක වෙන්න පුළුවන්. භාවනා විදි නම් අමුමමු මෝඩකම. මේ කෙලවරක් නෑ. උත්තරයක් දීලා බලන්න ඒ උත්තරෙන් ආයෙ ප්‍රශ්නයක් හදාගන්න. ඒත් උත්තරය දුන්නාම ඒ උත්තරෙන් තව ප්‍රශ්නයක් හදාගන්න. මේ ඉවරයක් නෑ. ඒක ওই විදිහට ප්‍රශ්න උත්තර ප්‍රශ්න උත්තර ප්‍රශ්නෝත්තර සංසාරය. කෙලවරක් නැති සංසාරයක් හැදෙනවා. ඒ වෙනුවට නැවතත් නිහඬව සවන් දෙන්නේ. ප්‍රශ්නෙට ඇහුම්කන් දෙන්න. ප්‍රශ්නයක් අහනකොට හිතේට අවධානය යොමු කරන්න. අහගෙන ඉන්න. ඔබ ඇහුම්කන් දෙන බව හිතට ඒත්තු ගන්නන්න. දැනෙන්නට අරින්න. දන්නවන්, දනවන්න. හැබැයි උත්තරයක් නැහැ. නිහඬතාවයේ තමයි පිළිතුර. ඉතින් එයින් හිත తాවකාලිකව සෑහීමකට පත් වෙනවා. හැබැයි ආයෙත් ප්‍රශ්නයක් හදාගෙන ආයෙත් එනවා වේදිකාව. ඉතින් එතෙන්දිත් ඒ ප්‍රශ්නෙට හොඳට අහුම්කම් දෙන්න, අහුම්කම් දීලා නිහඬ වෙන්න. නිහඬ වූ අවධානය. ඒ එක ප්‍රශ්නයක හිත එල්ලිලා ඉන්නේ දිගටම. උත්තරයක් නැත්නම් ඒ ප්‍රශ්නේ අකුලගෙන හිත යනවා ගිහිල්ලා වේදිකා පිටුපසට යනවා. ඉතින් ඒ අවකාශයේ අපිට හොඳට හුස්ම ගැන අවධානයෙන් ඉන්න පිළිවන්. ඒ නිහඬියාව ඇතුලේ මේ හඬ අපිට ඇහෙනවා. යලිත් පිට තවත් ප්‍රශ්නයක් හදාගෙන එනවා. අඩි පොළවේ හප්පගෙන එන්න පුළුවන්. මොකද හිතට ඒ ප්‍රශ්නේ හරි ලොකු ප්‍රශ්නයක්. හරි දාර්ශනික, තාර්කික, විද්‍යාත්මක, ධර්මානුකූල ප්‍රශ්නයක්. මේ වචන වලින් හිත තමන්ම රවට්ට ගන්න. දාර්ශනික, බුද්ධිමත්, විද්‍යාත්මක, ධර්මානුකූල විතර්ක කියා. හැබැයි මේවා දහම කියන්නේ විතර්ක. මේවා විතර්ක. මේ විතර්ක බොහෝ විට එනවා මේ වැඩියෙන් එනවා හුස්මට අවධානය යොමු කරන්න ගියාම. මේ බොහෝ යෝගීන්ට තිබෙන ගැටලුවක් සාමාන්‍ය අවස්ථාවට වැඩිය හිත හයියෙන් විතර්ක එක්ක කෑ ගහනවා ආනාපාන සති භාවනාවේ. එහි ඇත්තක් තිබෙනවා. ලොකුම හේතුව තමා කිසිම විතර්කයක් අවශ්‍ය නැහැ හුස්මට. හුස්මට විතර්ක අවශ්‍ය නැහැ. මෛත්‍රී භාවනාවට විතර්ක ඕනේ. බුද්ධානුස්සති භාවනාවට විතර්ක ඕනේ. මරණානුස්සතියට විතර්ක අවශ්‍යයි. විදර්ශනාවටත් විතර්ක විතර්ක නැතුව එක භවනාවක්වත් කරන්න බෑ. හැබැයි හුස්ම ගැන භවනාවේදී කිසියම් විතර්කයකින් තොරව හුස්ම ඇතුල් වෙනවා පිටට. ආශ්වාසයට මොනෑම විතර්කයක්වත් අවශ්‍ය නැහැ. විතර්ක වැඩි වුණු පමණට හුස්ම හිර වෙනවා. විතර්ක බහුල වුණු ප්‍රමාණයට හුස්ම ගන්න අපහසු වෙනවා. විතර්ක අඩු වුණු ප්‍රමාණයට සැහැල්ලුවෙන් හුස්මට එන්න යන්න පුළුවන්. ඒ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ විතර්ක ඇවිල්ලා නාහේ හරි ශ්වාසනාලේ හරි හිර වෙනවද මේ ශ්වාසනාලේ බ්ලොක් කරනවද කියලා. සෙන් ප්‍රතිශාව හැදුනා වගේ ඊට වැඩිය කල්යාණ මිත්‍රවරුනි ඊට වැඩිය මේ හුස්ම ගැනීම අපහසු කරනවා හුස්ම හිර කරනවා විතර්ක වලින් ආයාස කර තත්යකට එනවා හුස්ම ගන්න අපහසු තත්යකට එන්න පුළුවන් හුස්මට අවධානය යොමු කිරීම දුෂ්කර වෙන මට්ටමකට එන්න පුළුවන් ඉතින් මේ විතර්ක වලට අහුම්කම් දෙන්න අහගෙන ඉන්න හැබැයි උත්තර දෙන්නෙක් බවට පත් වෙන්න එපා. උත්තරයක් දුන්නොත් දුන් සැනින් ඔබපත් වෙනවා ප්‍රතිවාදියා බවට සිටෙහි. දැන් ප්‍රතිවාදියෙක් හිටියේ නෑ හිතට. එයා තනියම ප්‍රශ්නයක් අරගෙන ආවා. හැබැයි පිළිතුරක් දුන්න ගමන්ම හිත වාදයක් පටන් ගන්නවා. වාදයක්. එතකොට ඔබපත් වෙනවා ප්‍රතිවාදියා බවට. එනි ඊළඟට තර්ක විතර්ක අර දුන් පිළිතුරේ අඩුපාඩුවක් අල්ලගෙන තරකයක් ගේනවා ඔබට සිද්ධ වෙනවා ඔබ රැකගන්න ඊට පස්සේ කලින් දුන් පිළිතුර පරිස්සම් කරගන්න අලුතෙන් තර්කයක් විතර්කයක් ගේන්න වෙනවා ඉතින් මෙය දිගින් දිගට වාදයක් බවට පත් වෙනවා භාවනාව ඉවරයි ඒ නිසා හොඳ සිහියක් අවශ්‍යයි ඒ වගේම හොඳ ප්‍රඥාවකුත් ඕනේ. උපේක්ෂාවකුත් ඕනේ. මේ සියල්ල අවශ්‍යයි භාවනාවට. භාවනාවේදී මේවා දිනු වෙන බව ඇත්ත. ඒ වගේම භාවනා කරන්නත් සිහියක් ප්‍රඥාවක් උපේක්ෂාවක් අවශ්‍යයි. අවධානයකුත් ඕනේ. මේවා නැත්තේ නෑ බින්දුවේ අපි කවුරුත් නැහැ. බින්දුවේ සත්තු උපදින්න පුළුවන්. හැබැයි මිනිස්සු උපදින්නේ නැහැ බින්දුවේ. සියයට උපදින්නේ සියයට 100ක සිහියක්, සියයට 100ක අවධානයක්, සියයට 100ක ප්‍රඥාවක්, සියයට 100ක උපේක්ෂාවක් තිබෙනවා නම් තිස්සින්දු තැනට උත්පත්තියක් ලබන්නේ නැහැ. මරණේකුත් නැහැ. ඉතින් මැරෙන්න එපයි උපදින්න. එහෙම 100ට 100ක සතිමත් බවක් ප්‍රඥාවන්ත බවක් තියෙනවා නම් මරණය කියා දෙයක් නැති බව පේනවා. මැරෙනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. මරණය කියලා දෙයක් නැහැ. ඉතින් එහෙම දෙයක් තියෙනවා කියලා හිතෙනවා නම්, පේනවා නම්, දකිනවා නම් එතන සිහියේ අඩුවක්, උපේක්ෂාවේ අඩුවක්, ප්‍රඥාවේ අඩුවක්, අවධානයේ අඩුවක් තමයි තියෙන්නේ. මේ තියෙන මරණයක් නැති කරනව නෙවෙයි. තියෙන මරණයක් නැති කරනව නෙවෙයි. තියෙන උත්පත්තියක් නැති කරනව නෙවෙයි. එහෙම එකක් නැහැ කියන එකට. කොහොම හරි මේ තිබෙන සිහිය, තිබෙන අවධානය, තිබෙන උපේක්ෂාව ප්‍රඥාව භාවිතා කරලා නිහඬ වෙන්න. අපි හිතනවා මේ මේවා උදව් කරගෙන අපි උත්තර දෙන්න ඕනේ තර්ක කරන්න පුළුවන්. බුද්ධිය වැඩි මට්ටමට තර්ක කරන්න පුළුවන්. බුද්ධිය වැඩි මට්ටමට විතර්ක කරන්න පුළුවන්. නෑ ඇත්ත මොකද්ද? ප්‍රඥාව වැඩි වෙන මට්ටමට නිහඬ වෙන්න. ඒ මෝඩ නිහඬ බවක් නෙවෙයි. නොදන්නකම නිසා කියන්න දෙයක් නැතිකම නිසා ඉරවීම නිසා ඇතිවෙන නිහඬියාවක් නොවේ කියලා වැඩක් නැති නිසා. මෙතන තර්ක කරන්න දෙයක් නැති නිසා නිහඬ වෙනවා. අන්න භාවනාවේ නිහඬියාව හරීම බුද්ධිමත් නිහඬියාවක්. දැන් මේ විදිහට අපි අර ඕන එපා කියන හිතත් එක්කයි ඊළඟට කුතුහලයෙන් පිරුණු හිතත් එක්කයි බොහොම අර පිරිමස්මට ගනුදෙනු බේරගන්නට ඕනේ භාවනාව. එහෙම නැත්නම් මේ අය ඇවිල්ලා භාවනා කරන්න දෙන්නේ නැහැ උද්ඝෝෂණ කරනවා. මහා ഘോഷා කරන්න පටන් ගන්නවා. මා කියවනේ මේ උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ කියලා. රවට්ටනව නෙමෙයි උපක්‍රමයක්. මොකද්ද උපක්‍රමය? ඇයි මේට උපක්‍රමයක් කියන්නේ? ඔය පැරණි කතාවක තිබෙනවා පුරාණේ හිටිය සක්විති රජ කෙනෙක්, චක්‍රවර්ති රජ කෙනෙක්. චක්‍රවර්ති කෙනෙක් කියන්නේ එක රටක පාලකයෙක් නොවේ. මුළු මහත් පෘථුවියේම අධිරාජ්‍යයා සැහැමින් පාලනය කරන්න නීති වලින් දඬුවමින් බය කරලා ප්‍රස්ත කරලා පාලනය කරන කෙනෙක් නෙමෙයි සැහැමින් පාලනය කරන කෙනෙකුටයි ශක්තිති චක්‍රවර්ති කියන්නේ. ඉතින් පුරාණයේ හිටිය චක්‍රවර්ති පාලකේ මෙතුමාට දවසක ආසාවක් ඇති වුණා නැතිනම් ඕනෑකමක් ඇති වුණා මේ සම්පූර්ණ නිහඬියාව අත්දකි. මේ හැම ලෝකේ තියෙන හැම හඬක්ම නිහඬ වුණොත් අන්නේ නිහඬියාව මොන වගේද කියලා අත්දකි. හැබැයි කල්යාණ මිත්‍රවරුනි අපි දන්නවා මේ නිහඬියාව අඩුවෙන්ම අත්දකින්න ලැබෙන්නේ පාලකයන්ට ප්‍රධානී. ඉතින් මෙය මේ කළ නොහැකි දෙයක් විදියට තමයි රාජ්‍ය සභාවේ හැමෝම කිව්වේ ඇහුවාම මං හරි කැමති මේ ලෝකෙම නිහඬ වෙලා මිනිස්සු මොනම සද්දයක්වත් කරන්නේ නැතුව වාහන සද්දයක් නැතුව කෑ ගහන්නේ නැතුව hina වෙන්නේ නැතුව අඬන්නේ නැතුව දැනගන්නේ නැතුව එහෙම ඉන්නවනම් ඒ එක තප්පරයක් එහෙම ඒ බඳු ආනන්දනීය අත්දැකීමක් ලබන්න මං හරි කැමති ඒකට ක්‍රමයක් කියන්නේ. මේ රාග ස්වභාව කිව්වා එහෙමනම් ක්‍රමයක් නෑ. අපි කොහොමද ලෝකයේ මේ මිනිස්සුන් ඔක්කොමට නිහඬ වෙන්න කියන්නේ. කිව්වට එහෙම නිහඬ වෙයිද? ඉතින් මෙතන හිටියා මේ රජතුමාගේ උපදේශකවරයෙක් අනුශාසකවරයෙක් තාපසෙක්. ඒ දුෂ්ට මිනිස්සෙක්. අන්තිමට රජතුමා මෙතුමාගේ හිතා බැලුවා. ඉතින් මෙතුමා කිව්වා ඔව් ඒ කළ හැකි දෙයක්. කරන්න පුළුවන්. මුළු රාජසභාවම කියනකොට කරන්න බෑ කියලා මෙතුමා කිව්ව කරන්න පුළුවන්. කොහොමද? ඒ රජතුමාගේ ස්ථානට ඒ උපක්‍රමයේ පොඳුරලා කිව්වා. ගම් රජතුමා ඇහුවා මොන පිස්සු වැඩක්ද ඒ? නෑ කරලා බලන්න. ඊට පස්සේ අපි කතා කරමු මොකක්ද එහි තියෙන මනෝවිද්‍යාව ඔබතුමාට අවශ්‍ය නම් මේ අත්හදා බලන්න. ඉතින් පරජතුමා රාජ නියෝගයක් නිකුත් කළා. පෙට මහ රෑ 12ට හැමෝම විනාඩියක් මහ හයියෙන් හූ කියලා කියන්න ඕනේ. මා හයියෙන් හූ කියන්නේ. එක විනාඩියක් හැම දෙනා. මට හරි ආසයි මුළු ලෝකේම එකතු වෙලා එකට මේ හූ කියන හඬ කියනකොට එහි තියෙන ප්‍රබලත්වය එහි තිබෙන ගැඹුර අහන්නට ඒක මයි ලොකු කීනයක් දැන් මේ නියෝගය නිකුත් කළා මේ ආඥාව එන් පහෝදා රෑ 12ට අරුම පුදුම නිහඬියාවක් තමයි තිබ්බේ කවුරුවත් ඌ කිව්වේ ඇයි ඒ? අධිරාජ්‍යය එහෙම කියනකොට මට හරි ආසයි මම හරි ආසයි අහන්නේ ගැඹුරු වූ හඬ කියනකොට හැමෝම හිතුවා අපිත් අහන්න වෙන වෙනම හිතුවා මාත් අහන්න ඕන දැන් මමත් වුණෝ කියන්නේ නැතුව නිහඬව අහගෙන ඉන්න ඕන මොකද අධිරාජ්‍යයට ඒක වොන්න මටත් ඕන ආයේ එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මට ඉතින් ඒ නිසා මුළු ලෝකෙම ඒ එක විනාඩියකට නිහඬ වුණා. නිහඬ වෙන්න කිව්වනම් නිහඬ වෙන්නේ මේ තමා මනෝවිද්‍යාව. මේ තමාර গুপ্ত අනුශාසිතවරයා දුන්නු උපදේශය. භාවනාවට මේ උපදේශය හරීම ප්‍රයෝජනවත් වෙනවා. කොහොමද? සිතවිලි එන්න එපා කිව්වොත් සිතවිලි පෙළ පාළියෙන් සිසිලි. හිත දුවන්න එපා කිව්වොත් මැරතන් රට හරහා නෙමෙයි ලෝකෙ හරහා දුවනවා. ඉතින් ඒ නිසා අපේ උපක්‍රමය මොකද්ද? අපි භාවනා කරන්න යන්නේ. ඒ නිසා සිතිවිලි ආවට කමක් නැහැ. අපි භාවනා කරන්න යන්නේ ඒ හින්දා සිතිවිලියෙන් එපා කිව්වොත් නම් අන්න වරද්දාගත්ත වෙනවා. කොට වැරදුනා වෙනවා. ඒ වෙනුවට මේ සමහර විට කෙනෙකුට කුතුහලය දනවන පිළිගාන්ට බැරි සිද්ධියක් විදිහට පෙනෙයි. අපි භාවනා කරන්න යන්නේ ඒ හින්දා සිටිවිලි ආවට කමක් නැහැ. සිටිවිලි ආවට කමක් නැහැ. කියලා බලන්න. ඒ විනාඩියේ තත්පරේ මොකද වෙන්නේ? අර ඕන කියන හිතයි, එපා කියන හිතයි, ප්‍රශ්න අහන්න හිතයි මේ ඔක්කොම හිත එක මොහොතකට නිහඬ වෙනවා. එකම එක මොහොතකට හරි නිහඬ වෙනවා. අනේ නිහඬියාව ඇතුලේ අපිට ඇහෙනවා අපේ හුස්මේ හඬ. එතෙක් අපිට හුස්මේ හඬ ඇහින්නේ අපි අහලත් නැහැ. ඉතින් ආයෙත් විනාඩියකට විතර පස්සේ ආයෙ සිතිවිලි එනවා. එතකොටත් අපි කියනවා සිතිවිලි ආවට කමක් නැහැ. ඔය ආවට කමක් නැහැ. ඔයා එන්න. ඔයා මගේ භාවනාවට බාධාවක් නෙමෙයි. එහෙම්ම කියන්න ඔයා මගේ භාවනාවට බාධාවක් නෙමෙයි. ඔයා මට බාධා කරන්න එපා මම භාවනා කරනවා. දන්නේ නැද්ද? එහෙම කිව්වොත් නම් වැඩේ වරදයි. ඒ වෙනුවට ආදරෙන් කියන්නේ ඔයා මගේ භාවනාවට බාධාවක්. ඔයා ඉන්නේ ඔයා ඇවිල්ලා ඔයාගේ වැඩේ කරගන්න. මම මගේ වැඩේ කරගන්න. මෙන්න මේ උපක්‍රමය තමයි ඔය හැම කම්මතහනකදීම කළ යුත්තේ. ඒ විවෘතු මනසින් කල්‍යාණ මිත්‍රනි අපි බලමු මොන තරම් දුරට අපිට අපේ හුස්ම යන්න අහන්න පුළුවන්ද අර ඕනෑ එපා කියන උද්ඝෝෂකයන්ට ආදරයෙන් අහුම්කම් දෙන ගමන් ප්‍රශ්න අහන විමසන තර්ක කරන විතර්ක කරන වාද කරන හිතට සාවධාන වෙන ගමන් සිතින් අහන්න ඔබට මොනවද ඕනේ මොනවද ඔබ ඕනේ කියන්නේ මොනවද ඔබ එපා කියන්නේ මොනවද ඔබට අහන්න තියෙන ප්‍රශ්න ඕනේ කියන දේ දෙන්නම් කියන්නෙත් නෑ දෙන්න බෑ කියන්නෙත් නෑ එපා කියන දේ ඕනේ කියන්නෙත් නෑ අහන ප්‍රශ්නවලට උත්තර දීමකුත් නෑ නමුත් විවෘත වූ අවධානයේ විවෘත වූ ආවධානයක් අලුත් අලුත් ඕනෑ එපාකම් එක්ක හිත පෙළපාලියේ මාර්ගයේ විවෘතයි බාධක නැහැ අලුත් අලුත් ප්‍රශ්නහයි හිත අපි ගොළු හිතක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මොනවද හිත කියන්නේ? මොනවද හිත අහන්නේ? මොනවද හිත ඉල්ලන්නේ? මනා වූ ඇහුම්කන් දීමක් ඕනෑයි කියන සිටිවිල්ලටයි එපා කියන සිටිවිල්ලටයි අතර තිබෙන නිහඬියාවේදී අපිට ඇහෙනවා දැනෙනවා අපේ ආශ්වාසය ප්‍රශ්වාසය ඇහුම්කන් දෙන්න හුස්ම ඇතුල් වීමට ඇහුම්කන් දෙන්න හුස්ම පිටවීමට අලුත් ඉල්ලීමක් සමග හිත කෑ ගහගෙන අලුත් පෙළපාලියක් එයි අලුත් ප්‍රශ්නයක් අහයි සිනහවකින් හිතට ප්‍රතිචාර දක්වමු නිහඬ හිනාවකින් හුස්මේ හඬ මනාව ඇහෙන ආශ්වාසයේ හඬ ප්‍රශ්වාසයේ හඬ මනාව ඇහෙන නිශ්ශබ්දතාවයක අපි අවධානයෙන් සිටිමු උද්ඝෝෂණ කළ සිත මෘදු හිතක් බවට මෘදු හිත නිහඬ හිතක් බවට පියවරෙන් පියවරට පරිණාමය වෙන හැටි හුස්මෙන් හුස්මට අත්දකින්න ආශ්වාසයේදී ප්‍රශ්වාසයේදී අත්දැකීමෙන් සිතෙහි මිත්‍රත්වය අත්දැකීමෙන් මිත්‍රශීලී සිතෙහි සංසිඳීම ආශ්වාසයේදී ප්‍රශ්වාසයේදී ගන්න භාවනාවේ අසිරිමත් බව සාර්ථකත්වය දෙකට අවධානය යොමු කළොත් දැනේවි මනතරං සිසිලසක් සැහැල්ලුවක්ද ඇස් දෙක අත්දකින්නේ අත්දකිමින්නේ සිහිලන්ත ආ සැහැල්ලුව එමි හිත ඇස් අරින්නේ සතිපතා ඉරු දින නිල්ලඹත් සමග සිත නිවා ගන්නට අත්වැල් බැඳ ගන්න. කල්‍යාණ මිත්‍රේනි මෙතර සිටින, ඊතර සිටින නිල්ලඹ ඔබට ශක්තියක් වගේම ඔබ නිලඹට ශක්තිය අපි කායිකව භෞතිකව මුණ නොගැසුණාට අපේ පුහුණුව තුළ අපි නිරතුරුවම මුණ ගැහෙනවා හමු වෙනවා බෙදා ගන්නවා ඒ තමයි වටින්නේ කායික හමුවීමකට භෞතික මුණ ගැසීමකට වඩා ඒ ආධ්‍යාත්මික ධනතින් මේ උපදේ මේ ලැබෙන මඟ පෙන්වීම සමග අපි හිතනවා අපි විශ්වාස කරනවා සහ අපි දන්නවා ඕනෑම කෙනෙකුට පුංචි උත්සාහයක් කළොත් දුර ගමනක් යන්න පුළුවන් බව. ඒ අපේ විශ්වාසය ඔබේ විශ්වාසයක් වේවා. ඒ අපේ අත්දැකීම ඔබේ අත්දැකීමක් වේවා. මෙතනදී ගැටලු මතුවෙන්න පිළිවන් පුහුණුව ඇතුළෙන්ම උත්සාහයක් ගන්න, निराකරණය කරගන්නට. එතෙන්දි තමා ප්‍රඥාව අවදි වෙන්නේ. ඉතුරු වුණොත් ගැටලුවක් <clears throat> දී තිබෙන දුරකථන අංකයට ඒ ගැටලුව යොමු කරන්න සුදුසු පිළිතුරක් පණිවිඩයක් විදිහට හෝ ඇමතුමක් විදිහට අපි දෙන්න උපරිම උත්සාහ ගන්න. ඒකම කලින් මතක් කරපු ආකාරයට කලින් දවසක මේ අපි එක දවසක මේ නිවෙන සිට වැඩසටහන සාකච්ඡාවකට යොදා ගනිමු. අත්දැකීම් ප්‍රශ්න කතා කරන්ට ප්‍රමාණවත් ගැටලු ප්‍රශ්න එකතු වුණාම භාවනාව අපට තිබෙන එකම පිළිසර ඒ තමා ශක්තිමත්ම අත්වැලය භාවනාවයි ඒ ශක්තිමත් තත්ත්වල උදව් කරගෙන අපි ඊතර වෙමු. අපි ඊතර වෙමු. මේ නිවෙන සිත වැඩසටහනට විවිධ ආකාරයෙන් අනුග්‍රහය දක්වන සහයෝගයේ දක්වන සම්බන්ධීකරණය කරන නිල්ලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සියලුම සහෝදර සහෝදරියන්ට ඔබ අප වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව සුතවේදී පුණ්‍යානුමෝදනාව අදවතින්ම පිරිනමන්ට කැමැති එතුමන්ලා ඉතුමියන්ලා මිල කළ නොහැකි කැපකිරීමක් ඔබ වෙනුවෙන් මේ කරන්නේ. ඒ වගේම ඔබේ නිමාඩු දවස දිල්ලඹත් සමග කුංචි භාවනා ගමනක් යන්නට කැපකල ඔබ සැමට සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා කියන සුපැතුමින් සමුගන්න පෙරුවන් සරණයි